ද්වේදා විතක්ක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ත්‍රකෝ භගවා බෙක්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ බෙක්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච පුබ්බේව මේ බෙක්ඛවේ සම්බෝධා අනභේ සම්බුද්දස්ස බෝධිසත්ත්වස්වේව සතෝ ඒතද හෝසීන් යන්නෝනාහං ද්වේ ධාකත්වා ද්වේ ධාකත්වා විතක්කේ විහෙරෙයන්ති සෝකෝ අහං බෙක්ඛවේ යේ ඡායං කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකං භාග මකාශින් යෝචායන් නෙක්ඛම්ම විතක්කෝ යෝච අව්‍යාපාද විතක්කෝ යෝච අවිහිංසා විතක්කෝ ඉමං ဒ ුතියං භාග මකාශින් තස්සමය්‍යම් භික්ඛවේ එවං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතු uppajjati කාමවිතක්කෝ සෝ එවං පජානාමි uppannෝ කෝ මේ අයං කාමවිතක්කෝ සෝචකෝ අත්තව්‍යාබාධායපි සංවත්තති පරව්‍යාබාධායපි සංවත්තති උභයව්‍යාබාධායති සංවත්තතේ පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ අත්තව්‍යාබාධාය සංවත්තන්ති තිපිමේ භික්ඛවේ පටිසංචෙක්ඛතෝ අබ්බත්සං ගච්ඡති පරව්‍යාබාධාය සංවත්තති තිමේ භික්ඛවේ පටිසංචෙක්ඛතෝ චික්ඛතෝ අබ්බත්සං ගච්ඡති උභයෝ ව්‍යාබාධාය සංවත්තතේපි මේ වික්ඛවේ පටිසංචික්ඛතෝ අබ්බත්සං ගච්ඡති පඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්ත නිකෝතිපි මේ භික්ඛවේ පඨේ සංසික්ඛතෝ අබ්බත්තං ගච්ඡති සෝකෝ අහං භික්ඛවේ uppannuppannaං කාම විතක්කං පජහමේව විනෝදමේව ද්‍යන්තේවනං අකාශෙන් අස්සමයිහම් භික්ඛවේ එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ uppajjate ව්‍යාපාද විතක්කෝ හේයාලම් uppajjati vihinsa vitakko so evaං පජානාමි uppannō ko me ayaං vihinsa vitakko සෝචකෝ අත්තව්‍යාබාධායපි සංවත්තති පරව්‍යාබාධායපි සංවත්තති උභයව්‍යාබාධායපි සංවන්තති අඤ්ඤා නිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ අත්තව්‍යාබාධාය සංවත්තතේපි මේ භික්ඛවේ පටිසංචික්ඛතෝ අබ්බස්සං ගච්ඡති පරව්‍යාබාධාය සංවත්තතේ තෙපි මේ භික්ඛවේ පටිසංචික්ඛතෝ අබ්බස්සං ගච්ඡති උභයව ව්‍යාබාධාය සංවත්තති තිපිමේ පික්ඛවේ පටිසංචෙක්ඛතෝ අබ්බත්ථං ගච්ඡති පඤ්ඤා නිරෝධිකෝ විඝාත පක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ තිපිමේ භික්ඛවේ පටිසංචෙක්ඛතෝ අබ්බත්ථං ගච්ඡති සෝකෝ අහං භික්ඛවේ uppannuppannaං විහිංසා විතක්ඛං පජහමේව විනෝදමේව ව්‍යන්තේවනං අකාසින් යඤ්ඤදේව භික්ඛවේ භික්ඛෝ බහුල මනෝවිතක්කේති අනුවිචාරේති තතහා තතහාන්ති හෝති චේතසෝ කාමවිතක්ඛඤ්ඤේ බෙක්ඛවේ බෙක්ඛෝ බහුලමනු විතක්කේති අනුවිචාරේති පහසිනෙක්ඛම්ම විතක්කම් කාමවිතක්කං බහුලමකාසේ තස්සතං කාමවිතක්ඛාය චිත්තං නමති ව්‍යාපාද විතක්ඛඤ්ඤේ බෙක්ඛවේ බෙක්ඛෝ බහුලමනු විතක්කේති අනුවිචාරේති පහසේ අභ්‍යාපාද විතක්කං ව්‍යාපාද විතක්ඛං බහුලමකාසිතස්සතං ව්‍යාපාද විතක්ඛාය චිත්තං නමති විහිංසා විතක්ඛඤ්ඤේ භික්ඛවේ භික්ඛෝ බහුලමනෝ විතක්ඛේති අනුවිචාරේති පහසේ අවිහිංසා විතක්ඛං විහිංසා විතක්ඛං බහුලමකාසිතස්සතං විහිංසා විතක්ඛාය චිත්තං නමති සේයථාපි භික්ඛවේ වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ කිට්ඨ සම්බාධේ ගෝපාලකයෝ ගාවෝ රක්ඛේය සෝතාගාවෝ තතෝ තතෝ දණ්ඩේන ආකෝඨේය පතිකෝඨේය සම්නිරුන්දේය සම්නිවාරේය සංකිස්ස හේතු පස්සති හිසෝ භික්ඛවේ ගෝපාලකෝ තතෝ නිදානම් වදං වා බන්ධං වා ජානින් වා ගරහං වා ඒවමේව කෝ අහං බික්ඛවේ අද්දසං අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසාවෝ දානපක්ඛං තස්සමයිහං භික්ඛවේ එවං අප්පමත්තස්ස ආතාතිනෝ පහිතස්සස්ස විහෙරතෝ uppajjati නෙක්ඛම්ම විතක්කෝ සෝ ඒවං පජානාමි uppannō ko me ayaṃ nekkamma vitakko සෝචකෝ නේවත්තව්‍යාබාධාය සංවත්තතින පරව්‍යාබාධාය සංවත්තති නෞභයව්‍යාබාධාය සංවත්තති පඤ්ඤාවුද්ධිකෝ අවිඝාතපක්ඛිකෝ නිබ්බාන සංවත්තනිකෝ රත්ත්‍ඤේති නම් වික්ඛවේ අනුවිතක්ඛේයම් අනුවිචාරේයම් නේව තතෝ නිදානං භයං සමනුපස්සාමි දිවසංචේති නම් වික්ඛවේ අනුවිතක්ඛේයම් අනුවිචාරේයං නේව තතෝ නිදානං භයං සමනුපස්සාමි රත්ත්‍ින් දිවංචේ පිනං භික්ඛවේ අනුවිතක්කේයං අනුවිචාරේයං නේව තතෝ නිදානං භයං සමනුපස්සාමි අපිච කෝමේ අතේචිරං අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය කායේ කිලන්තේ චිත්තං ඕහං චේය ඕහතේ චිත්තේ ආරාචිත්තං සමාධිම්හාති සෝකෝ අහං වික්ඛවේ අජ්ජත්මේව චිත්තං සම්ඨපේමි සම්නිසාදේමි ඒකෝදින් කරෝමි සමාදහාමි තං කිස්ස හේතුම් මාමේ චිත්තං ඕහඤ්ඤේති තස්සමයිහං භික්ඛවේ එවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ uppajjati අව්‍යාපාද විතක්කෝ පේයාලම් uppajjati අවිහිංසා විතක්කෝ සෝ එවං පජානාමි uppannō කෝ මේ අයං අවිහිංසා විතක්කෝ යෝචකෝනේ වත්තව්‍යා බාධාය සංවත්තති න පරව්‍යා බාධාය සංවත්තති න උදයව්‍යා බාධාය සංවත්තති පඤ්ඤා බුද්ධිකෝ අවිඝාත පක්ඛිකෝ නිබ්බාන සංවත්තනිකෝ රක්තිඤ්ඤේතිනම් භික්ඛවේ අනුවිතක්ඛේයං අනුවිචාරේයං නේව තතෝ නිදානං බයං සමනුපස්සාමි දිව සංචේපේනම් භික්ඛවේ අනුවිතක්කේයම් අනුවිචාරේයම් නේව තතෝ නිදානං භයං සමනුපස්සාමි රත්ත්‍ෙන් දිවං චේපිනම් භික්ඛවේ අනුවිතක්කේයම් අනුවිචාරේයම් නේව තතෝ නිදානං භයං සමනුපස්සාමි අපිච කෝමේ අයං අතිචිරං අනුවිතක්ඛයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය කායේ කිලන්තේ චිත්තං ඕහං චෙය්‍ය ඕහතේ චිත්තේ ආරාචිත්තං සමාධිම් භාති සෝකෝ අහං භික්ඛවේ අජ්ජත්තමේව චිත්තං සණ්ඨපේමි සම්නිසාදේමි ඒකෝදින් කරෝමි සමාදහාමේ තං කිස්ස හේතු මාමේ චිත්තං ඕහඤ්ඤේති යඤ්ඤ දේව භික්ඛවේ භික්ඛෝ බහුල මනෝවිතක්කේති අනුවිචාරේති තථා තථාන්ති හෝති චේතසෝ නෙක්ඛම්ම විතක්කඤ්ඤේ භික්ඛවේ බික්ඛු බහුල මනෝ විතක්කේති අනුවිචාරේති පහාසිකාම විතක්කං නෙක්ඛම්ම විතක්කං බහුලමකාසේ තස්ස තං නෙක්ඛම්ම විතක්කාය චිත්තං නමති අභ්‍යාපාද විතක්ඛඤ්ඤේ භික්ඛවේ භික්ඛු බහුල මනෝවිතක්කේති අනුවිචාරේති පහසි ව්‍යාපාද විතක්ඛං අභ්‍යාපාද විතක්ඛං බහුල මකාසේ තස්ස තං අභ්‍යාපාද විතක්ඛාය චිත්තං නමතේ අවිහිංසා විතක්ඛඤ්ඤේ භික්ඛවේ භික්ඛු බහුල මනෝවිතක්කේති අනවිචාරේති පහස්සේ විහිංසා විතක්කං අවිහිංසා විතක්ඛං බහුල මකාසී තස්සතං අවිහිංසා විතක්ඛාය චිත්තං නමති සේයතාපි භික්ඛවේ ගිම්හානං පච්චිමේ මාසේ සබ්බ සස්සේසු ගාමන්ත සම්බතේසු ගෝපාලකෝ ගාවෝ රක්ඛේය තස්ස රුක්ඛ මූල ගතස්සවා අබ්බෝකාශගතස්ස වා සතිකරණීය මේව හෝති ඒථාං ගාවෝති ඒවමේව කෝ භික්ඛවේ සතිකරණීය මේව අහෝසි ඒතේ ධම්මාති ආරද්ධං කෝපනමේ භික්ඛවේ විරියං අහෝසි අසල්ලේනම් උපාට්ඨිතා සතේ අසම්මුත්ථා පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ සමාහිතං චිත්තං ඒකග්ගං සෝකෝ අහං වික්ඛවේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජේ විහාසින් විතක්ක විචාරාණං වෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ වේකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාදිජම් පේති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහාසින් පේතියාච විරාගා උපේක්ඛ කෝච විහාසින් සතෝච සම්පජානෝ සුඛංචකායේන පටිසංවේදේසින් යන්තං අරියා ආචෙක්කන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ඥානං උපසම්පජ්ජ විහාසින් සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහාසින් සෝ එවං සමාහිතේ චitte පරිසුන්දේ පරියෝධාතේ අනංගනේ විගතෝ පක්ඛිලේසේ මුදු භූතේ කම්මනී ටිතේ අහනෙන් ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අභිනින්නාමේසින් සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තින් සම්පි ජාතියෝ චත්තාරේ සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පේ ජාති සහස්සම්පේ ජාති සත සහස්සම්පේ අනේකේපේ සංවට්ඨ කප්පේ අනේකේපේ විවට්ඨ කප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රා සිංහේවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං අවන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උපපාදින් තත්‍රාපාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ එවං වන්නෝ එවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී එවමායුපරයන්තෝ සෝ තතෝ චතෝ ඉදෝපපන්නෝති ඉති සාඛාරං සෝද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි අයං කොහෝ මේ භික්ඛවේ රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විද්‍යා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා උප්පන්නා සමෝ විහෙතෝ ආලෝකෝ උප්පන්නෝ යතහා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සෝ ඒවං සමාහිතේ චitte පරියෝදාසේ අනංගනේ විගතු පක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුපපාත ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මහනුසකේන සත්තේ පස්සාමි සවමානේ uppajjamaනේ හේනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්තේ පජානාමි ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨිකම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේවා පනබන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාත් ඒ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුග්ගතේ දුග්ගතේ යතහ කම්මෝපගේ සත්තේ පජානාමේ අයං කෝ මේ බික්ඛවේ රත්ත්‍යා මජ්ක්‍ධිමේ යාමේ ဒုတိ යා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා විජ්ජා uppannā තමෝ විහතෝ ආලෝකෝ uppannෝ යථාතං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ හිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝයිදං දුක්ඛන්ති යතා භෝතං අබ්භඤ්ඤාසින් අයං දුක්ඛ සමුදයෝති යතා භෝතං අබ්භඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධෝති යතා භෝතං අබ්භඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං අබ්භඤ්ඤාසින් ඉමේ ආසවාසේ යථා භූතං අබ්භඤ්ඤාසින් අයං ආසව සමුදයෝති යථා භූතං අබ්භඤ්ඤාසින් අයං ආසව නිරෝධෝති යථා භූතං අබ්භඤ්ඤාසින් අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං අබ්භඤ්ඤාසින් තස්සමේ ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡිත භවසවාපි චිත්තං විමුච්ඡිත අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡිත විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාකරං ඉත්තත්තායාති අබ්භඤ්ඤාසින් අයං කෝමේ භික්ඛවේ රත්ත්‍යා පච්චිමේ යාමේ තතියා විජ්ජා අධිගතා අවිජ්ජා විහෙතා විජ්ජා uppannā තමෝ විහෙතෝ ආලෝකෝ uppannō යතහතං අප්පමත්තස්ස ආසාසිනෝ පහේතත්ස්ස විහෙරතෝ සේයතාපි භික්ඛවේ අරඤ්ඤේ පවනේ මහන්තං නින්නං පල්ලලං තමේනං මහාමිග සංඝෝ උපනිස්සාය විහෙරෙය්‍ය තස්සත් කෝචි දේව පුරිසෝ uppajjeyya අනර්ථ කාමෝ අහිත කාමෝ අයෝගක්ඛේම කාමෝ සෝ යායස්ස මග්ගෝ කිහෙමෝ සෝ වච්චිකෝ පීති ගමනියෝ තං මග්ගම් සිදහෙය්‍ය විවරෙය්‍ය කුම්මග්ගම් ඕදහෙය්‍ය ඕක චරං තපෙය්‍ය ඕක චාරිකං එවං හිසෝ බෙක්ඛවේ මහා මිග සංඝෝ අපරේන සමයේන අනයව්‍ය සංකනුත්තං ආපජ්ජේය තස්සේව කෝපන භික්ෂවේ මහතෝ මිග සංඝස්ස කෝටි දේව පුරිසෝ uppajjeyය අත්ථකාමෝ හිතකාමෝ යෝගක්ඛේම කාමෝ සෝ යාවස්ස මග්ගෝ කේමෝ සෝ අත්තිකෝ පීති ගමනියෝ තං මග්ගං විවරෙය්‍ය පිදහෙය්‍ය කුම්මග්ගං ඌහනේය ඕකකරං නාශේය ඕකචාරිකං එවං හිසෝ භික්ඛවේ මහා මිග සංඝෝ අපරේණ සමයේන බුද්ධින් විරෝල් හිං වේකුල්ලම් ආපජ්ජේය උපමා කෝමේ අයං භික්ඛවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය අයං චේ වෙත්ථ අත්තෝ මහන්තං මින්නම් පල්ලලන්තිකෝ භික්ඛවේ කාමානමේතං අධිවචනම් මහාමිග සංඝෝතිකෝ භික්ඛවේ සත්තානමේතං අධිවචනම් පුරිසෝ අනත්තකාමෝ අහිතකාමෝ අයෝගක්ඛේම කාමෝතිකෝ භික්ඛවේ මාරස්සේ සම්පාපිමතෝ අධිවචනම් කුම්මග්ගෝති කෝ භික්ඛවේ අට්ඨංගිකස්සේ සම්මිච්ඡා මග්ගස්ස আদি වචනං සේයති ධම් මිච්ඡා දිට්ඨියා මිච්ඡා සංකප්පස්ස මිච්ඡා වාචාය මිච්ඡා කම්මන්තස්ස මිච්ඡා ආජීවස්ස මිච්ඡා වායාමස්ස මිච්ඡා සතියා මිච්ඡා සමාධිස්ස ඕක චරෝති කෝ භික්ඛවේ නන්දි රාගස්සේ තං අධිවචනං ඕක චාරිකාති කෝ භික්ඛවේ අවිජ්ජායේතං අධිවචනං පුරිසෝ අත්තකාමෝ යෝගක්ඛේම කාමෝති කෝ භික්ඛවේ තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්ධංස කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීති ගමනීයෝති කෝ භික්ඛවේ අරියස්සේතං අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං සේයතේදං සම්මා දිට්ඨියා සම්මා සංකප්පස්ස සම්මා වාචාය සම්මා කම්මන්තස්ස සම්මා ආජීවස්ස සම්මා වායාමස්ස සම්මා සතියා සම්මා සමාධිස්ස ඉති කෝ භික්ඛවේ විවටෝ මයා කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීති ගමනීයෝ පිහිතෝ කුම්මග්ගෝ ඌහතෝ ඕකචරෝ නාසේ තා ඕකචාරිකා යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පං උපාදාය කතං ගෝතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත භික්ඛවේ මා පමාදත්ත මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්මා කන් අනුශාසනීති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති ද්වේධා විතක්ක සුත්තං නවමං